දර්ශන සේනානායක මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින් අප්‍රමාණ පින් ගොඩාක් තොරතුරු දැනගත්තා ඇත්තටම මේ ආනන්ද මහින්කන්ද මහත් අනුබ්‍රමණතුංග මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවේදී මගේ ප්‍රශ්නෙත් ඔබ වහන්සේගේ වහන්සේගේ දේශනෙනි මට පැහැදිලි වුණා මට අහන්න ඕනුනේ ස්වාමීන් වහන්ස විශේෂයෙන්ම විශේෂ ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙක් කොහොමද භවෙන් භවයට යන්නේ ඒක දරාගෙන කියලා ඒකෙන් තව යමක් එකතු කළොත් හොඳයි. අපිට තමන්ගේ ප්‍රාර්ථනාව සිහි සිහි ඇත්තටම ප්‍රාර්ථනා පිළිබඳ අපිට ගැටලුවක් එන්නේ අර එහෙම නිකන් දෙපැත්තට වැනෙන ගතියක් තියෙනවා නම් තමයි තමන්ගේ ප්‍රාර්ථනාවේ මොකක් හරි අර්බුදයක් තියෙනවා කියලා තමන් වටහා ගත යුත්තේ. එහෙමයි. ඍජුවම මම මේ ජීවිතේ නිවන් දකින්න ඕන කියලා පැහැදිලි අදහසක් එනවා නම් ආ ඒක ගැන වෙන වෙනම පටලවා ගන්න දෙයක් නැහැ. ඒ ඉලක්කයත් එක්කලා ඉදිරියට යන්න පුළුවන්. හැබැයි සමහරුන්ට තියෙනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉක්මනට නිවන් දකින්න ඕන කියලා එහෙමත් අදහසක් එනවා. ඒ අතරේ තව එකක් එනවා අර වගේ අග්‍ර ශ්‍රාවකේ කර්මහා ශ්‍රාවකේ ඒ චරිත ගැන කියනකොට ඒ වගේ පැතුමක් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම තැනකට යන්න පුළුවන් නම් ලොකු සේවයක් කරන්න පුළුවන් නේද? මෙතනදී නිකම්ම අපි තනියම නිවන් දැකලා අවසන් වුණොත් ඒක නිකන් අපරාධ නේද? තව සේවකුත් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අදහස් එනවනම් එතකොට එතන තියෙන්නේ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. එතකොට ඒ පටලැවිල්ල මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට අපේ කකුල අපි කකුල් දෙකම මේ පැත්තෙන් තියනවද කකුල් දෙකම මේ පැත්තෙන් තියනවද කියලා අපි තීරණය කරගන්න. ඉතින් ඒක Tamanට තනියෙන් තීරණය කරගන්න බැරි අපි උත්සාහ කරන්න ඕන අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි භාවනා කරනකොට, තෙරුවන් වන්දනා කරනකොට දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට පුණ්‍ය ආනුමෝදනා කරලා තවත් ඕනනම් ඍෂිවරුන්ට ආදියත් ආරාධනා කරලා අපි ආරාධනාවක් කරලා අදිෂ්ඨාන කරන්න ඕන මේ භවය නිම වෙන්න කලින් මට එහෙම විශේෂ පැතුමක් තියෙනවා නම් හැබැයි මේ මේක අදාළ වෙන්නේ අර විදිහට මනසර දෙකට දෙවාරනේ දෙපැත්තට යන අයට විතරයි. එහෙමයි. නිවන් දකින්න ඕන කියලා ඍජු අදහසක් තියෙනවා නම් මේ එකක්වත් ඒගොල්ලන්ට අදාළ නැහැ. අර එහෙම Tamanට මොකක් හරි ප්‍රාර්ථනායි පටලවිල්ලක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒ අය මේ විදිහට දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඒ වගේම ඍෂිවරුන්ට බ්‍රහ්මයින්ට ආරාධනා කරලා ඉල්ලීමක් කරන්න පුළුවන් මේ භවයෙන් නිම වෙන්න කලින් සහාය වෙන්න මට මගේ පැතුම සිහි කරගන්න හරියට එතකොට මොකද දෙවියන්ට සමහර දෙවිවරු අපේ ආත්ම 100ක් විතර ඒගොල්ලෝ දැකලා තියෙනවා. එකම ආත්මවල සමහර බ්‍රහ්මයෝ ඉන්නවා අපේ ආත්ම දහස් ගණනක් ඒගොල්ලෝ දැකලා. සමහර ඍෂිවරු ඉන්නවා අපේ ආත්ම කීපයක් මේගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට එහෙම අය දන්නවා මේ තනත්තා මෙන්න මෙහෙම පැතුමක් එක්කයි පෙර භවවල ආවේ කියන එක. එහෙමයි සංඥාට යම් යම් සංඥා කිරීම. එහෙම නැත්නම් යම් යම් අය මුණ ගැස්සලා ඒ අය හරහා අපට අදහස් මතුවෙන්න සහායක් වෙන්න පුළුවන්. මේ දැන් අපි දෙවියන්ට යම් යම් පින් අනුමෝදන් කරලා යම් ඉල්ලීම් කරන්නේ මේක කරගන්න මේක කරගන්න සහාය වෙන්න කියලා. ඉතින් දෙවියන්ට දෙයටම සහාය වෙන්න බෑ අපිට කුසල බලය තියෙනවා නම් දෙවියන්ට යම් යම් ක්‍රමවලට සහාය වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රත්වයෙන් අපිට සංඥා ඇති කිරීම, සිහිපත් කිරීම, අවශ්‍ය කල්යාණ මිත්‍ර මුණ ගැහිම, මුණ ගැසීම ආදී වශයෙන්. එතකොට අන්නේ ක්‍රමවලට ඒගොල්ලන්ට පුළුවන් අපිට යම් සහාය කරන්න. හැබැයි ඒක දෙවියන්ට බාර දීලා නිහඬ වෙලා හරියන්නේ එහෙම ප්‍රාර්ථනාවකුත් කරලා ඒ අයටත් ආරාධනාවක් කරලා අපි නැවත නැවත උත්සාහ කරන්න ඕන අපේ ඇතුළත පරීක්ෂා කරන්න අර භාවනා කරලා අවදි වෙච්ච වෙලාවට මනස හොඳට සැහැල්ලු වෙච්ච වෙලාවකට ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේ දෙපැත්තෙන් කොයි පැත්තටද මගේ මනස බර වැඩි කාලයක් හිතනකොට මනස අවුස්සනකොට අර ඇතුලේ තියෙනව මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙනකොට Tamanටම තීරණයක් ගත්ත හැකි මගේ ඉලක්කය මේකයි කියලා. හැබැයි එතකන් අපි ප්‍රමාද වෙන්න සුදුසු නැහැ. එතකන් අපි භාවනා කරගෙන ගුණ වඩාගෙන උපරිම උත්සාහයෙන් අපි මේ කටයුත්ත කරන්න ඕන. මොකද ප්‍රාර්ථනා වෙන තරක තියෙනවා නම් කොහොමත් අපි මේ භවයේ අරහත්ත්වයටපත් වෙන්නේ නැහැනේ. ඉතින් එහෙම නැහැ කියලා අපි උදාසීන වෙලා හරියන්නේ මේ ලැබිච්ච අවස්ථාව මේ ගෞතම බුදු සාසනය තුල අපි සක්‍රිය වෙනවා. දැන් මම අර කිව්වේ මේ පාරමිතා ගැන තව හැඳින්වීමේ කොටස ඉවර නැහැ. තව කොටසක් තියෙනවා ඉදිරියට. ඒ මොකද ඔය ප්‍රාර්ථනා කොහොමද අපි ගොනු කරගන්න ඕන ඊට අදාළව කුසල් කරන්න ඕන කොහොමද ඒ කොටසත් අපි කතා කරන්නම ඕන මෙතනදී මොකද ඒ ඒ ගැන හුඟක් දෙනෙකුගේ අවධානය අඩුයි. ඒ ප්‍රාර්ථනාව කියන්නේ නිවන පිළිබඳ ප්‍රාර්ථනාව විතරක් නෙමෙයි නිවන ඉලක්ක කොටගෙන නිවන සම්මා සම්බෝධියද, පච්චේක බෝධියද, ශ්‍රාවක බෝධියද, ඒ ශ්‍රාවක බෝධිය අතරින් උත්තර ශ්‍රාවක, මහා ශ්‍රාවකද, ප්‍රකෘති ශ්‍රාවකද ඒවා තීරණය කරගෙන ඊට පස්සේ එතනට යනකම් අවශ්‍ය සාධක ගොඩනගන්න, බාධක දුරු කරන්න වගේම තමන්ගේ පැතුම අමතක නොවෙන්න තමන්ගේ භාවනාව භවෙත් භවයේ සිහි වෙන්න ඕනේ. සිහි වුණොත් තමයි ඒ ඉලක්කයට එන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අර සුක්කානම නැති රුවල් නැවක් වගේ වෙනවා. දකුණු පැත්තේ හුලං යනකොට වම් පැත්තට ගහගෙන යනවා. වම් පැත්තේ හුලං යනකොට දකුණු පැත්තට ගහ. හැමදාම මේක ගමන් කරලා තියෙනවා. හැබැයි කවදාවත් ඒ නිෂ්ඨාකට යන්නේ ඒ ඉලක්කය හරියට මේ ඉලක්කය ගන්න බැරි නිසා. ඉතින් අන්නේ තත්ත්වයක් වෙනවා. අපි කොච්චර උත්සාහ කළා වුණත් හරියට ඉලක්කය පැහැදිලි නැත්නම් ඒ ඉලක්කය හදාගත යුත්තේ ප්‍රාර්ථනාවත් එක්ක. ඉතින් අන්න ප්‍රාර්ථනා ගොනු කරගන්නේ ආදී කියන ටික අපි ලබන සතියේ තව කතා කරන්න ඕන. මම හිතන්නේ ඔබතුමියගේ ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුර ලැබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් ගොඩාක් පින් අප්‍රමාණ පින් බවහන්සේට මේ කරන අපිට උදව් වීම ගැන ස්වාමීන් වහන්සේ බොහොම පින් ස්වාමීන් වහන්සේ වහන්සේ නිරුක් නිරෝගී වේවා. සත්‍යයි. වහන්සේ ප්‍රාර්ථනා කරන්න අවබෝධයෙන් තුන් නිර්වාණය අවබෝධ.